ඒ ලොකු සාසින්න කාලේ ඒ අපේ කාර්යසභාව වැඩ කරන මහත්තයෙක්ගේ ගෙදෙට්ට පැනලා එයාගේ නෝනාගේ තුන රත්තරන් බඩු සේරම අරගෙන ගිහිල්ලා තියුණා ජීවිපි කාලේ. ඒ වගේ හරි කනගාටුයි මොකද එච්චර සල්ලි කාර්යකුත් නෙවෙයි. ඉතින් බොහොම කනගාටුවෙන් ඉන්නකොට එයාට මේ හිතනලු වෙනවම නාවට නිසන්වනට එන්න. අනමත ලොකු සාදි බොහොම සතුටින් බලනකොට මේ මහත්යට අද එන්නම තමයි කාරණාව මම කර සැලසුවේ කියලා නිකන් කිව්වල මම හො ගෙන්නවා වගේ කියන කතාවක්. මෙයාට හිතුනේ ඒක කියලා කිව්වා. ඉතින් කියලා කිසිම සම්බන්ධයක් නැහැ මට එහෙම දෙයක් සවාස් කිව්වෙත් නම් මොකක්වත් නැහැ මට එන්නේ හිතුණා කියලා. ඊට පස්සේ ළඟට එන්නේ කිව්වා. ළඟට එන්නේ කියලා ඒ මහත්තයා ගත් එක දිගාලා ලොකු සාංශකේ ආසන ඉන්නකොට කකුල් දෙක උඩ තියන්නේ කියලා. ඊට පස්සේ මම ලොකු සාංශකේ කකුල් අත් දෙකේ උඩ තියලා මහත්තයා මට පොරොන්දුක් වෙන්නේ. මහත්ලේ ඉස්සරහට මේවා ගෙනියලා තියෙන මිනිස්සු ඔය වෙච්ච කරදරය ගැන පොලිසියට ගිහිල්ලා එන්ට්‍රියක්වත් දාන්න එපා කිව්වා. ඒ මහත්ලේ වෙන කොහොමද ලොකු සාන්නේ මේ මේ කතාවල් දාන්නේ. මේක අතරම් බඩු නැති වෙච්ච කතාවක්. මේ ඊට පස්සේ කොහොමද දැන් මේ වෙනකොට කොච්චර දුර ගියත් කමන්නේ මොනම හේතුවක් නිසාවත් හිතමනාපයක් කරන්නත් එපා රාජාධිකරණ දිහාට එපා. ඒ මනුස්සයා කිව්වා ඇඬුව එක විතරයි ස්වාමීන් වහන්සේ කෙරුවේ ලොකු සංකල්ප මහත්තු මේ සාසන ඉස්සරහට රැකෙන්න ඕනේ මහත්තුලා තමයි මේවා කරන්නේ මේ වගේ Tamanට මොන විදි කසාදන්නේ සිද්ධ වුණත් දඬුම කුරු ගන්න එපා ආයුධ ගන්න එපා කලහ කරන්න යන්න එපා උපවාස කරන්න යන්න එපා වහද කරන්න යන්න එපා බොරු කේලම් කියන්න යන්න එපා බොරු සාක්ෂි දෙන්න යන්න එපා විචි දෙවෙන් දරන්නේ තාමත් මේ මනුෂයා කතා කරලා කියනවා කාටද පුළුවන් එහෙම මේ නන්නා දුන්න තමන්ගේ දායකයෙකුට කතා කරලා ඔච්චර අසාධාරණයක් කරලා තියෙදි ඕනේ නැහැ කර්මනින්ද කියන්නේ. අපි උනත් කියන්නේ අඩු ගන්න කියලා පොත් පොඩි ඇන්ටර් දාපන් එනකන් නඩුවක් දාපන් කියලානේ. නමුත් මේ කතාවේදී බුදුරජාණන්ස පිළිලා දෙන පටිච්ච සමුප්පාදේ සත්‍ය නං. එහෙනම් තමයි හේතුප්‍රත්‍ය සත්‍ය නං. ඔය වෙලා තියෙන මොකක් හරි හේතුවක් ඇතුව වෙලා තියෙන්නේ ධර්මානුකූල විසඳෙයි ඔබ මේ වෙච්ච කර්මෙ මතින් ආය කර්ම රැස් කරන්න එපා දැන් වෙලා තියෙන්නේ මහ ව්‍යසනයක් ඕක පිට ගිහලා වචනයක් කතා කරා නම් බොහොම දැඩි වේගෙන් කතා කරන්න ඒ මනුස්සයාට වෛර කරනවා බඳින මොනවාක්වත් කරන්න යන්න එපා මසුරුකමක් මසුරුකම ඒ විදිහට වැඩ කරනවා කිසිම හේතුවකින් තම සතු වස්තුව අනුන්හා සාධාරණ වෙන එකට අකමැති වෙන්න එපා වස්තු කියන එකෙන් දැනුම වෙන්න පුළුවන් කොයින්ද හරි වෙන්න පුළුවන්. දැන් ශාසනයේ තියෙන්නේ දැන් අපි මම පන්සලක් කරනවා මේ ආශු පන්සලක් කරනවා නම් ඒ ස්වභාවයේ තියෙන්නේ මේ පන්සලට යන කෙනෙක් මගේ පන්සලට ගන්න මම උත්සාහ කරනවා. ඒසොට ඒ ස්වාමීන් වහන්සේ සදා මට උදව් කරන කුලයා අර හඳුරු අල්ලගත්තයි කියලා. ඒක කියන කුල මච්චරිය කියලා. ඊට පස්සේ හඳුරු දෙන්න තරහයි. යමක්කමක් කරන්න පුළුවන් තමන්ගේ දායකය අනේ අනිත් කෙනාට යනකොට තරහයි. ඉතින් ඊට පස්සේ දැන් දැන් සංඝයා වහන්සේලා ඉන්නේ රටට සාමයේ පිටිවිතරක් තමයි මිනිසුන්ට ආදර්ශයක් වෙනස නමුත් අර කුලමච්චරිය හරහා මම ඒක හොඳටම දන්න මිනිස්සෙක්. මේ පිටරට පන්සල් කියලා කියන්නේ අමුතුම මධ්‍යස්ථාන. ඒකෙත් මම පැහැදිලිව කියන ඔයගොල්ලෝ ඉස්සරහා සිංහල පන්සල් පුදුමයි. එක තියෙනක දෙක වෙනවා. දෙක හතර වෙනවා. හතර අට වෙනවා. හැමදාම කැඩි කැඩි යනවා. ඔය ධම්මික හඳුරෝ ඕක ගැන හරියට විවේචනය කරපු මිනිසෙක් මට ওই භාවනාව ගන්නපාන හොඳ ඕස්ට්‍රේලියානු ජාතික අවසක් පර්ත් වල ගිහිල්ලා තිනවා. යන්න ළමයිට කතා කරලා කිව්වලු මේ කතා කරගෙන ඉඳගම කිව්වලු මෙහි කිව්වලු එක පන්සලයි තියෙන කියලා. කවදාවත් වෙන්න බෑ කියලා. සිංහලෝ ඉන්නවනම් වෙන්න බෑ කියලා. ඒක දෙකට ගන්න. කුලමච්චරි. එහාට කඩා ගන්නවා මෙහාට කඩා ගන්නවා. ඉතින් මේ මේ සාමෙට මේ රණ්ඩුව. ඒත් භාවනා කරන මනුස්සෙක් කියනවා සත්‍ය වඩන කෙනෙක් ඉන්නවා නම් ඒ මනුස්සයා හොඳටම තේරුම් අර ගන්නවා. මේ තමන් සතුව තියෙන ආධ්‍යාත්මික වස්තුවක් හෝ වේවා භෞතික වස්තුවක් හෝ වේවා කවදාකවත් සත්‍ය හරහා බලන කෙනෙකුට ඒක ඕන කෙනෙකුට සාධාරණ වීමේදී කිසිසේත් පංගු බේරුවක් නැහැ. ඒ නිසා සත්‍ය ගැන උගන්වනකොට කියනවා choiceless awareness කියලා සුද්ධ වචනයක් දාලා තිනවා. අපි අරමුණක් ධානාපානේ අරගෙන භාවනා කරනවා කියමු. එම් භාවනා කරනකොට සද්දයක්ත් වෙනවා, වේදනාවක්ත් වෙනවා, හිතවිල්ලකුත් වෙනවා. කවදාකවත් මේ හිතවිල්ල නොවේවා කියන අදහසක් සතිය වඩන කෙනාට බෑ. මේ මේ මේ මට ආනාපානේ භමණක් වේවා, හිතවිලි වේදනා සද්ද නොවේවා කියන අදහස තියෙනකන් සතිය අඳුරගන්නේ නැහැ. සතිය තියෙන්නේ එළඹෙන දෙයට මේ අවදි වෙන එක විතරයි. මේ දේ එන්න ඕනේ මේ දේ නොඑන්න ඕනේ කියලා පංගු peerුවක් නැහැ. ඒ නිසා ඒකට කියනවා evenly suspended attention කියලා. එන ඔක්කොම දිහා එක ආකාරයෙන් බලන්න. එක විදියට බලන්න. කවදාහකවත් මේක වේවා මේක නොවේවා කියන හැඟීමක් ඇවිල්ලා ඒක පව් මේක පිං ඒක සාධාරණයි මේක අසාධාරණයි මේක සත්‍ය මේක සත්‍ය නෙවෙයි කියලා එම කිසියම් දෙයක් තියෙනවා නම් ඒ කියන්නේ අර සතිය නිර්වචනේ නැහැ. ඒ නිසා සතිය තියෙන කෙනා වාඩි වෙලා ඒ වාඩි වෙලා ඉන්න ඉරියව්වේ සහැල්ලුව සමබරව ඉන්නකොට අරමුණකට එන්න හරින මිසක් මම ආනාපාන කරන කෙනා මම හුස්ම බලන්න ඕනේ මම පිම්බි මැකිලිම කරන කෙනා මම පිම්බි මැකිලිම බලන්න ඕනේ කියලා හොයන තාක් කලිමස සතිය කියන කඳුන ගන්නයි ඒ තියෙන තාක්කල් අමුමම කන මිනිස්සු කවදාවත් ඉදිච්ච අඹයක් කන්න හම්බෙන්නේ නැහැ යාට. Taman කරා එන අරමුණට මේ මුල් මුල් වන්දේ කාලේ අර වගේ වැරදි වෙන්න ඉඩ තියෙන කමක් නැහැ. එන අරමුණ කුමක් හෝ වේවා. කී ඇති හැකිය දකින්න පෙළඹෙන කෙනා හැම අරමුණකටම සමසේ සලකන්න ගියාට පස්සේ කිසිම අරමුණකින් කෙලෙසයක් එන්නේ නැහැ. ඒක මහ පුදුමාකාර සතියේ තියෙන මේ ඉලෙක්ට්‍රික් ගතියක් අරමුණු තෝරන්න යෑමෙන්මයි කෙලෙස් උපදිනව උපදින්නේ. මම කියනවා කෙලෙස් කියන වචන සංස්කාර කියලා. සංස්කාර උපදින්නේ තේරීම නිසා. මේක පිළිබඳව අපි සතියෙන් ගිහිලා එදිනදා වැඩ වලට යන ජීවිතය ගත කරන තැන ගත්තොත් එහෙම අපි සාමාන්‍ය වීදියේ කැවිදින වෙලාවක් ගත්තොත් ඒ වෙලාවට හැරලා තියෙන රූප තියෙනවා කන ඇරලා තියෙන ශබ්ද තියෙනවා වීදි වල සාමාන්‍යයෙන් ගඳ තියෙනවනේ ඕනනම් ඒකත් විඳින්න පුළුවන් එහෙම නැත්නම් රස විඳිනවා වෙන්න පුළුවන් මොනවා හරි තමයි අපහප යනවා වෙන්න. ඒ විදිහට පයයට ගැටෙන දේවල්, නැකට හැප්පෙන දේවල් තියෙනවා කියලා කියමු. දැන් මේ ඉඳුරම් පහක් තියෙනවා, අරමුණු පහක් තියෙනවා. මේ ඉඳුරම් පහෙන් අරමුණු පහෙන් එකයිනේ එක චිත්තක්ෂණයක වැඩ කරන්නේ. රූපයක් ඇහැට මුලිච්ච වෙනවනම් අනිත්‍යව අපිට අමතක කරන්න වෙනවා. කණ්ඩ සද්දයක් මුලිච්ච වෙනවනම් අනිකරිය අමතක කරන්න වෙනවා. ඒ නිසා සතියෙන් ඉන්නකොට ඕනම කෙනෙකුට අත්දැක බලන්න පුළුවන්. එකවරකට ඒක අරමුණයි ගන්න තියෙන්නේ. ඉතින් මේ එක අරමුණක් තෝරනයි කියලා කියන්නේ හතරක් ප්‍රතික්ෂේප කිරීමක් කියන එක තේරිච්ච දවසේ අපිට තේරෙයි මේ තෝරාගත් අරමුණේ කොහෙද සාකල්යෙම සත්‍ය සම්පූර්ණයෙන් තියෙන්නේ. එකක් තෝරනවා කියන්නේ හතරක් ප්‍රතික්ෂේප කිරීම. මේ ප්‍රතික්ෂේප කරපු දේවල් ගියා ගියාමයි. කවදාකවත් අපිට ඒ වෙච්චි මේ එකක් තේරීම නිසා පහ හතර ප්‍රතික්ෂේප කිරීමේ වැරදීන් සාපෙන් මිදෙන්න බෑ. ඒක නිසා මේ කවදා හරි මේ ඔක්කොටම සමෝසේ එන්න ඇරලා අපේ හිත අපේ හිතේ තියෙන ගතියට අපි එකක් තෝරනවා. ඒ තේරීම හරහා අපි තෝරපු දේ අනික් දේවල් ඔක්කොම යට කරන බොහොම රසසේ බොහොම ඒකට යෙදිලා ඒකට ඇබ්බැහි වෙලා රස විඳිනකොට අමතක වෙච්ච දේවල් හැලිලා යනවා. ඉතින් එතනදී පේන්න පටන් අර ගන්නවා අපි මේ ලෝකේ තියෙන දේවල් වලින් යමක් තෝරනවායි කියලා කියන්නේ ඊටු සියල්ලම ප්‍රතික්ෂේප කිරීම. ඉතින් ඒ தত্ত্বය යටතේ තමයි අපි පරිණාමය වෙලා තියෙන්නේ. ඒක නිසා අපි බොහෝ අපි කිව්වොත් නිකන් සාමාන්‍ය ඔය බුෆේ ඩයට් එකට ගියාම ගොඩාක් කැම જાති තියෙනවා. ඒතර අපි එකක් තෝරන්නේ. තෝරගොඩේ තමයි අපල රස දාන්නේ. රස රස දාගත්තද තමයි බඩන යන්නේ. බඩට ගියන් තමයි පෝෂණය ලැබෙන්නේ. ඒ නරක දෙයක් නම් විසක් වෙනවා. හොඳ දෙයක් නම් පෝෂණය ලැබෙනවා. ඉතින් අපි මේ විදිහට මේ තේරීමට ගොඩක් දේවල් තියෙනකොට ඔක්කොම ගන්න බැරි නිසා එකක් තේරීමේදී ওই මසුරුකම ආදී දේවල් හරහා අපේ රුචි අරුචිකම් අපේ පෞරුෂත්ව ලක්ෂණ පුදුමාකාර විදිහට ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි ඒ තෝරගත්ත දේ මම මාගේ කියාගෙන අනුන්ට සාධාරණ නොවේවා කියලා අල්ලබදා ගන්න අල්ලබදා ගන්න අපිට කවදාකවත් මේ චිත්තක්ෂණයක් පාස අපහරා වෙන මේ යාන්ත්‍රික තේරීම තේරුම් ගන්න පුළුවන් ශක්තිය නැතුව යනවා. ඒ නිසා භාවනාවේදී සතිය වඩනකොට අපි පහසු ඉරියව්වක් තියලා අරමුණට එන්න හරිනවා මිසක් අරමුණ තෝරන්නේ දෙවෙනි එක තමයි අපි හිතමු අපි ආනපානිය අපි වැඩිම බහුල ප්‍රකට අරමුණ කියලා එක අල්ලගෙන ඒ ඒකත් ගෙවම් කරගෙන ගියාට පස්සේ ලැබෙන මේ විවේකයේදී ඒ පුද්ගලයාට බාහිර ශබ්ද නැහැ එනව නෙවෙයි ඒ පුද්ගලයාට හිතවිලි නොදැනෙනව නෙවෙයි. වේදනා නැතුව නෙවෙයි. ඔයලා ගත්තොත් ආනපාය නැතුනේ. කිසිම දෙයක් තෝරන්නේ කිසිම දෙයක එකක් පිටිපස්සේ යන්නේ නැතිකොට සියල්ලම ලැබෙනවා. ඒ නිසා ඒ විවේක ස්ථානයේ ඒ චිත්තක්ෂණයේදී ඒ මනුස්සයා පළවෙනි වතාවට පූර්ණ ජීවිතයකට පත් වෙනවා. සියලු ඉඳුරංගෙන් එකක්වත් තෝරලා අනිතව ප්‍රතික්ෂේප කරන්නේ ඉදරම ඔක්කොම ජීවත් වෙච්ච නිසා ඒකට සම්පත්‍ති කරවස්තාව කියලා කියනවා. ඒ වෙලාව විතරයි මිනිස්සු ජීවත් වෙන්නේ. අනික හැම වෙලාවෙම මිනිස්සයා කරයි. රූප බලනවා කියන්නේ අර පැත්ත නැති කරලා, ශබ්ද අහනවා කියලා කියන්නේ මේ පැත්ත නැති කරලා, ආන් මේ වෙලාවට ගියාට පස්සේ තියෙන මේ මසුරුකම වගේ දෙයක් තියෙන කිසිම කෙනෙකුට ඒ වගේ තැනකට ගිහිල්ලා ඒ විවේක ස්ථානේ බුද්ධ විඳින්න බෑ. අරක මේක තෝරන්න පටන් ගන්නවා. තෝරන්න තෝරන්න වෙන්නේ මොකද්ද එකක් තෝරනකොට විශාල ප්‍රදේශයක් නැති නැති වෙලා යන නිසා සතිමත් පුද්ගලයා මුලින් ඉඳලාම තේරුම් අරගන්නවා සිද්ධියට වෙන්න ඇරලා වෙන සිද්ධිය අනුව හිත වැඩ කරන හැටි බලන එක මිසක් මට මේක වෙන්න ඕනෑ කියලා අපේක්ෂාවක් ඇති කරන්නේ මේක සතිය පුරුදු කරගත්තා නම් යම් කෙනෙක් පරියන්කේකදී හෝ සතියේ සක්මනේදී හරි ඒ මනුස්සයාට මේක සිද්ධ වෙනවයි කියලා කියන්නේ වැඩ කරනවා කියලා කියන්නේ එදිනදා ජීවිතේදී හෝ Tamanට සිද්ධ වෙන සිදුවීම් කිසිම දෙයකින් සතුටු වෙන්න හෝ කනගාටු වෙන්න යන්නේ නැහැ ඒක පටිච්ච සමුප්පාදය අනුව මේක සිද්ධ වෙනවා මට මෙතනදී කෙලෙස් රැස් කරගන්න නැතුව සංස්කාර ඇති කරන්නේ නැතුව කර්ම රැස් කරගන්නේ නැතුව මේ සිද්ධිය වෙන හැටි සතියෙන් යුක්තව ගත කරන්න පුළුවන් නම් එමන්ස පරියන්කේදී විතරක් නෙමෙයි ජීඳා වැඩවලදී Taman කරා පැමිණෙන ලාභයක් වේවා පාඩුවක් වේවා සැපක් වේවා දුකක් වේවා යසසක් වේවා ආයසක් වේවා මොන අස්ලෝක ධර්මයේ ආවත් එන්නේ එතනයි අපිට මේ මසුරුකම නැති කරන්න පුළුවන් තැන කියලා ඒ රහස තේරුම් ගත්තොත් ඒ මනසට තේරෙන්න පටන් ගන්නවා චිත්තක්ෂණ දෙකක බලන චිත්තක්ෂණේ අහන චිත්තක්ෂණේ ඉඳගෙන ඉන්න චිත්තක්ෂණේ සතරක්ම කොන චිත්තක්ෂණේ දිදවචන කිසිම වෙනසක් නැහැ අපිට එතෙන්ට යනකන් සතිය වඩා ගන්න තියෙන පමාව තමයි තියෙන්නේ ඒ නිසා පර්යංකයකදී අපි මේ සතිය තියුණු කරගත්තට පස්සේ අපි මේ ලැබෙන නොසලින ගතිය තෝරන්නේ නැති ගතිය ශක්මන්ට පර්යංකයට දිගට දිගට දිගට දිගට ගත කරන පටන් අරගත්තොත් අපිට තේරෙන්න පටන් අරගන්නේ මේ සතිය පටන් ගන්න කෙනාට භාවනා මධ්‍යස්ථානයක් වෙන්න ඕනේ, සද්ද නැති වෙන්න ඕනේ, වේදන නැති වෙන්න ඕනේ. ඉඳගෙන තමයි පටන් ගන්න. පටන් ගන්න පටන් ගන්න යාට අභියෝග කරන්න වෙනවා. කොයි වෙලාවෙ මොන ඉරියව්වෙද මට සතිය පවත්වන්න බැරි කියලා. ඒ තරමටම යනකම් මේ දේවල් තෝරන ගතිය සමසත්තුදී අනුන් සමග බුද්ධ විදින් නැහැ කියන මසුරුකම නැති ගතිය එන්න පටන් අරගත්තොත් යාට තේරෙනවා මේක අපේ પરම්පරාවේ කවුරක්වත් දැකලවත් නැහැ, දන්නෙත් නැහැ. ඒ තිබුණෙම සැලෙන ගතිය. ඒ සැලෙන ගතිය එන්නේ එක්ක මසුරුකම නිසා එක්ක බය නිසා. ඉන්ෂා භාවනා කරගෙන කරගෙන යනකොට මේ තේරෙන්නේ නැහැ කොහොමද මේ භාවනාවේ සතිය හරහා මේ මසුරුකම, ලෝභකම අතහැරෙන්නේ කියලා. නමුත් දේවල් සඳහා ඇති කම්පන චංචල ගතිය, දේවල් සඳහා ඇති සැලෙන ගතිය ක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නවා නම් ඒ යාන්ත්‍රණය නොතේරුණාට දිගටම සතිය වඩාන යන්න පටන් අරගත්තොත් එයා මේ තරම් විසම ලෝකයක මේ තරම් බාහිර ආහාරය පරිශන කරන ලෝකයක Tamanට සමබර භාවයක් Tamanට සමතුලිත භාවයක් ගන්න පුළුවන් බව එnde එnde එnde සාකි වෙනවා. ඒ සාකි වීමේ වෙන්නේ මොකද්ද? Tamanට අමලියක්, කරදරයක්, අසාධාරණයක් වෙන තැන. ඊට ඉස්සෙල්නම් අමලියක් කරදරයක් අසාධාරණයක් කාලකන්නිකමක් විදිහට පේනවා. ශීලේන ටිකමක් විදියට පේන්නේ. අවසනවන්ත විදියක් පේන්නේ. නමුත් සතිය සමාධියෙන් ඉඳ ගියාම ඒ මොන අලකලංචයක් වුණත් තමට තේරෙන්නේ මේ අලකලංචයේදී මට සතිය පවත්වන්න බැහැ. මේ අලකලංචයේදී මට ඒක උනා නොඋනා කියලා ඒකෙන් හිත කලකොලොප්පම් කරගන්න තු ඉන්න බැරිද කියලා බලන්න පටන් අරගත්තොත් ඒ මිනිස්සයා ඒ වාහනික ශකප් සොබරේ වගේ ඒ අලකලංචියට උත්තරයක් හොයන්න මුන්දම සුදුසු බවටපත් වෙනවා. කලබල වෙලා අත් දාන කෙනා නෙවෙයි. එයාට පුළුවන්කම ශක්තිය එන්න පටන් ගන්නවා. ඒ නිසා අපිට තේරෙයි සතිය වඩාන යනකොට මේ ලෝකේ කොච්චර සංකීර්ණ විහිදිච්ච පැතිරිච්ච ප්‍රශ්න තිබුණත් උත්තරේ තියෙන්නේ ඇතුලේ.